දැන් මේ දෙවෙනි ප්‍රශ්නය අහනවා දස්සනේන පහතබ්බ යන ඊස්ථානයටපත් වී ඇති බව හිතන මුත් ගී ජීවිතයේදී වැඩිපුර කාම සම්භෝගයට හිත නැඹුරුවේ ඒ ඇයි ඒ නිදහස් වන්නේ කෙසේද නිදහස් වන්න මාර්ගයේම දිගටම වඩාගෙන යන්නේ කාම සම්භෝගයේ හිත නැඹුරුනේ නැත්නම් විසාකා උපාධිකාර දරුවෝ 18 දෙනෙක් විතර හිටියයි කියනවා. කොයින්ද? හත් අවුරුද්දෙන් සෝවාන් වෙලා හිටපු විසාකා උපාධිකාර ඔච්චර දරුවෝ හැදුනේ කොහොමද? කාම සම්භෝගයේ වෙන් වෙලා හිටියද? සෝවාන් පාළි එහෙම නැති වුණ නෑ දරුවෙක් හම්බ වෙනකොට. තව දරුවෙක් බඩට ආවා කියලා සෝවාන් ආපහු ගියේ නෑ. මාර්ගපාල එහෙම යන්නේ නෑ. මාර්ගඵල ප්‍රඥාවෙන් ලෝකේ ස්වභාවය එක්තරා මට්ටමකට වැටහිම සෝවාන් ඵලයේදී සිද්ධ වෙනා මිසක් කාම රාග සහ ව්‍යාපාද කියන දෙකේ සතර පහගත වෙන්නා වූ විසහතිය ඉවර වෙනවා මිසක් මුළු කාමරාගය ඉවර වෙන්නේ නැහැ සෝවාන් වුණාට. කාම රාගයි කාමයි එකක් දෙකක්. ඒවද පැටලිලා තියෙන්නේ. කාම රාග තියෙන බුද්ධලයට ඒ කාම හැඟීම් මත උනහම ඒ වැඩේ ඉෂ්ට කරගෙන ඉඳ හිතෙනවා බණ අහන්නත් බෑ පස්සේ බණ අහනවා කියලා. බණ කොච්චර වටිනවා වුණත් කොච්චර දැනගත්තත් අර කාමරාගය කියන එක තියෙන දාක්කල් ඒක බලවත් වෙනකොට ඒක විදෙන්නේ අනාගාමී ඵලයෙන්. එතකන් තුනී වෙනා විතරයි සකෘදාගාමී වුණත්. සකෘදාගාමී අයටත් දූ දරුවෝ ඉන්නවා අමු දරුවෝ ඉන්නවා. පෞල් ජීවිත ගත කරනවා. දැන් ඔය 아무තු බණ කියනවා මේ කාලේ වෙනකොට මහා නායක හාමුදුරුවරු සෝවාන් පුද්ගලයා සාධාරණ කාමෙන් නිදහස් වෙච්ච කෙනෙක් කාමයිතුනේ කරා හිතෙන්නේ නැහැ කියලා මොනවා කරන්නද බුද්ධහමට අහලකවත් ගැලපෙන්නේ නැති කතා කියලා තියෙනවා බුද්ධහම එහෙම එකක් කියලා නැහැ කාම මිත්‍යාචාරයෙන් නවෙන් එනවා ඒක එහාට යන්නේ හුඟක් එහාට ගිහිල්ලා කාම රාගයේ එකක්. ඒකේ විශේෂයක් තියෙනවා. කාම රාගය කියන එක බලවත් නම් කාමියෝ බලවත් වෙනකොට කාම මෛතුන ආදී බලවත් වෙනකොට ඒක පොඩ්ඩක් පළවෙනි තැන දෙන්න හිතෙනවා. කාම රාගය හැටි ඔන්නෝමයි. කාම රාගය නැති වුනහම කාම නැති වෙලා නැහැ තාම. කාම රාගය එකක් කාම කියන්නේ තව එකක්. කාම කියන එක නැති වෙන්නේ අරිහත් ඵලයෙන්. කාම රාගය නම් සම්පූර්ණ නැති වෙනවා අනාගාමී ඵලයෙන්. කාම රාගයේ කාමී තියෙන වෙනස්කම් දකින්න ඕනේ මෙයා වැහිලා තියෙන ඒවා. රාගයේ ස්වභාවයක් තියෙනවා. ඒකේ පළවෙනි දැන දෙනවා. ඒ ඒ අවස්ථාවේ හැටි. ඒ ගතිය නැති වෙලා ගිහිල්ලා ඒකට කවදාවත් පළවෙනි දැන් නොදෙන தත්ත්වෙටපත් වෙනවා අනාගාමි වෙනකොට. කාම රාගේ ඉවරයි. වෛර කරන්නේ නැහැ ඒකට නතර වෙන්නේ ඉතින්දී. පොඩ්ඩක්වත් පලිගන්න එහෙම හිතෙන්නේ නැහැ චුට්ටක්වත්. ඒ தත්ත්වෙටපත් වෙන්නේ අනාගාමි වෙනකොට. හැබැයි වික්ෂිප්ත භාවයේ තව තියෙනවා. ඒක නැති වෙන්නේ අරියත් ඵලෙයි. මේ වගේ තැන් තියෙනවා ගැඹුරු තැන්. ඉතින් ඔයයි ප්‍රතිඵලය ගැන හොයන්න ඕනේ නැහැ. ප්‍රතිඵල ලැබුණාම ලැබිච්ච බව වෙනෙයි. මාර්ගය අනුගමනය කරගෙන සුද්ධ කරගන්නයි ඕනේ. ඉතින් මේ වෙලාවේදී මේ කාම සම්භෝගයන්ට හිත යන එක අයින් කරගන්න කියනවා. කොහොමද අයින් කරන්නේ කියලා අහනවා. දදයක් තියෙනවා. දැන් මේ දදේ ඉස්ම කලකලා තියෙනකම් මේක කහනවා. කහන්න නැතුව ඉන්නේ කොහොමද කියලා අහනවා වගේ වැඩක් මේ අහන්නේ. දඩේ හොඳ වෙන්න බේත් ගන්න කියන මිසක් වෙන මොකක් කියන්නේ. බේත් ගත්තාම දඩේ හොඳ වෙලා පතුරු ගැලවිලා ගිහිල්ලා අර පොත්ත ගියාට පස්සේ දැන් දඩයක් නැහැ ඉතින්. දැන් අහනවා කහන්න එහෙම හිතෙනවද? උසාහේ වීරියෙන් දැන් කහන්න නැතුව ඉන්නේ ඇහුවොත් එහෙම. නෑ නෑ එහෙම මොකුත් නෑ දැන් කහන්න හිතෙන්නේම නෑ මොකද? ඊ දදේ තියෙනකොටනේ කහන්න උනේ. දැන් දදේ නෑ ඉතින් කහන්නේ. එන කාමයේ ගැනත් ඔබ හිතා ගන්න. කාමී තියෙන්නේ මේ කයි දදයක් වාගේ. කාම කැහිල්ලෙන් කහන දදයක් කියලා හිතා ගන්න. ඔන්න ඒ කාම කැහිල්ලෙන් හට ගන්නා වූ දදේ හොඳ වෙනා මේ දහම් ඖෂධය ගන්නකොට. එකපාර නෙමෙයි. එන්න එන්න ගිහින් ක්‍රමක්‍රමයෙන් ගිහිලා ඊටන් තමයි අසාර අසාර වන්නා ලෝකී ආස්වාදයන්ගේ මට ඇති වැඩේ මොකද්ද? ආස්වාදයේ මා හිස් දේවල් නේ කියලා ඔහොම එන්නේ ඉන්නේ වැටහිලා ගැඹුරට එනවා ප්‍රඥාවයි. අන්නේ ගැඹුරට එනකොට සමාධිය වැඩුණාම සමතුලිතතාවයට ඇවිදලා මේ ඉන්ද්‍රියෝ සමත්වයටපත් වෙනවා. ඊට පස්සේ දදේ හොඳ වුණ කය වාගේ. කාම දදේ හොඳ වෙච්ච කය කහන්නේ නැහෙනි. එදාටයි කාමමෛතුණියන්ගේ සම්බන්ධයෙන් මනස ඉවත් වෙලා යනවා. ඉතින් ওই ටිසලා කල්තිආහාර අතිසාරට අඹුර ගහනවා වගේ ලැහැත් වෙන්න එපා වරද්දා ගන්න එපා අදවලා තියෙන ඕවා තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? හදිසි වෙච්ච පාරේ විධාන කියලා සිවුරක් දා ගන්නවා මහාන වෙනවා. මොනවා කරන්නේ අඹුර ගහගෙන හිටියට හරියන්නේ නැහැ. අතිසාරය වැඩි වෙනකොට. අඹුරේ ගලවාගෙන හිටන් යන්න වෙනවා. ඒ වගේ සිවුර හරියි. කාරෙද්ද හරි දාලා දුවලා ගිහලා ඉතින් ආයෙ සැරයක් අර ජීවිතේ වැටෙනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. ප්‍රඥාව වර්ධනය වෙන්නේ යම් දහමක් ඇද්ද ගිහි වේවා පැවිදි වේවා ඒක වළඳ ඕන. ඒක තමයි මාර්ගය. ඒ මාර්ගය වඩනකොට යම් දවසකදී ඔය අනාගාමී කියන ඵලියට වැඩෙයි. ඒ ඵලියට වැඩිච්ච දවසට පළවෙනි වෙන්නේ ධර්මයේ මිසක් කාම දෙවිනි වෙනවා මිසක් කවදා කාමයට සැනෙන්නේ නැහැ. තිවුර දාලා හිටන් ගිහි වෙන්න යන හිත කවදාවත් එන්නේත් නැහැ. ආවත් ඉන්නත් බෑ. ආපහු යනවා. තිවුරටම එනවා. අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. ඊවරම හනීපවීම තමයි අරිහත් ඵලේ. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. මොන කාම මාත්‍රයක්වත් එදාට නැහැ. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක ප්‍රතිඵලේ. ප්‍රතිඵලයෙන් එන එක කල්තියා රැකවර්ණ කරගෙන හිර කර කර හිත හිර කරලා හිටන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා මේ ලෝකේ අසාරත්වයේ නිතර මෙනෙහි කරන්න. අනේ අපි මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා සුන්දර ආස්වාදයේ විඳින හදන ලෝකේ මොනතරම් අසාරද? සාරයි කියලා අපි රැවටිලා ඉන්න හැටි මෙහෙමද කියලා ධර්මානුකූලව නිතර මෙනෙහි කරන්න. යන්නේ මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාව ක්‍රමක්‍රමී වැඩි. ප්‍රඥාව වැඩි වුණා වැඩුණාට පස්සේ මේ කාම ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා. ඉතින් ඕක එහෙම හිතාගෙන තේරුම් අරගන්න. කාම ප්‍රශ්නේ විතරක් නෙමෙයි. ඈ සංවර වෙනවා. කන දිවනාසය ශාරීරිය ඔක්කොම මන සංවර වෙනවා. පොඩ්ඩක් උදව්වක් දෙන්න සංවර වෙනකොට සංවර වෙන්න. බලාත්කාරයෙන් ඒවල හිඟවන්නේ නැතුව. බලාත්කාරයෙන් ඉන්ද්‍රිය අසංවර කරන්න ඕනේ තමන්ටම තීරෙන්න පටන් ගන්නවා දහම් සංකල්පනාව ඉන්නකොට මේ ඉන්ද්‍රිය සංවරලා එන හැටි. ඒතොර සංගුරත්වයේ ආනිසංශ මෙනෙහි කරන්නේ. අසංගලත්වේ ආදීනව මෙනෙහි කරන්න. එතකොට හිතෙනවා සංගලත්වේ කොච්චර සාන්තද ප්‍රණීතද? නිවීම කොච්චර සාන්තද ප්‍රණීතද? එහෙම ඉඳලා යලි යලි ආර්ය මාර්ගයට අනුකූලව ධම්ම මෙනෙහි කරන්න පුරුදු වෙනකොට බලා ඉඳද්දී ධම්ම ඖෂධය ලැබිලා ඔය කාම රෝගේ නිකම්ම සුව වෙනවා. එතකන් කාම රෝගේ තියෙනකන් කාම වළක්වන්න බෑ. ඉතින් බැරියව කරන්න තුව පෞද්ගලිකව ගත කරන්නේ පුළුවා වෙනකම්. නිකම් බොරුවට පැනලා දුවලා ගිහිල්ලා අමාරු වෙරෙන්න එපා. හැබැයි උත්සාහයෙන් වීරිය වැඩිලා අප්‍රමාදයෙන් යුක්තර තලමට තරුණ වයස කියලා ගාණක් නැහැ. මේ ඔක්කොම ඉක්ම වෙන්නත් පුළුවන්. අප්‍රමාදව ධම්මක වඩා ගත්තොත් ඒක හරි වටිනවා නුවණකාරයි. ඉතින් ඒක තම තමන්ගේ හැටි හැටියට කරගන්න දැනගන්න ඕනේ. විවාහ වෙලා ඉන්න අය පෞල් ජීවිත කලාකප්පල් කරගන්න ලැහැත් වෙන්න එපා. අවිවාහක වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ උනත් Taman දැනගන්න ඕනේ මේ මාර්ගය හරියට අනුගමනය කරලා ප්‍රතිඵල හරියට ආවනම් හොඳ සංවරභාවයක් හිතරෙයි. ඒ මාවනා ධර්මතාවයම තමයි හැකවර්ණියකුත් සැලසෙයි. ආර්ය මාර්ගය අනුගමනය කරලා මඟ පාදා ගන්න. හිතෙන් මගපල්ලාභී වෙන්න යන්න එපා. දෘෂ්ටියේ මගපල්ලාභී වෙන්න යන්නත් එපා. එතකොට මොකද වෙන්නේ? මම මෙහෙම ඇති කියලා හිත හිතා කල් තියාගෙන එපා. ඇති කියන්නේ හිතන දෙයක් නෑ. ලැබුණා නම් මේක සෝවාන් ඵලයේ මේ සකු르දාගාමී ඵල කියලා මෙහෙමද මේ වැටෙන්නේ. මට පෙර මෙහෙම කෙලෙස් තිබුණා. මෙහෙම රාගයන් නිසා ඇති වෙන දූෂිතාවයක් තිබුණා. දැන් ඒක නෑ. මෙච්චර මට වටනේ. ඉතර මට කවුරු හරි බැන්නොත් එහෙම මොකද හිතෙන්නේ? කල්පනා කරලා බලනවා හිතෙන හැටි. දැන් කවුරු හරි බැන්නොත් මොකද හිතෙන්නේ? එහෙමම හිතෙනවා ඒ ගානට. අන්න බලනකොට තමන්ගේ හිත වැලිච්ච මට්ටම තමන්ට පේනේ. ඇත්ත වශයෙන් අද බැන්නොත් මම එදා කරපු විදිහේ දෙයක් මොකද එදා ආපු අදහස. ගහනවා දත් ටික බලට යන්න. පුළුවන් නම්. ඒකෝ බෙල්ල කපලා දානවා. අල්ලා පොළවේ ගහනවා. එහෙම අදහස් තිබුණා එක කාලයක්. එන්න පුළුවන් Taman. දැන් මොකද හිතෙන්නේ? බැන්නොත් හැබැයි ගහන්නේ නැහැ. හොඳ පද දෙකක් කියලා බයිනවා. තව මම ඒ මට්ටම තියෙන. මාත් බයිනවා. තව කාලයක් යනවා බලනකොට මොකද හිතෙන්නේ? බැන්නෝ බැන්නලා ගියා. මං නම් හිතරි දවන්නවත් නැහැ. ඔය වැටෙන වැඩෙන මට්ටම් තමන් බලන්න ඕනේ බොරුවට හැවටෙන්නේ නැතුව. අවංකව තමන්ගේ මනස සුද්ධ වෙනවා නම් ওই ක්‍රමයේ තේරෙයි. ඒතර මුල් කාලේ කොහොමද තිබුණේ දැන් කොහොමද කියලා බලන්න විමර්ශනය කරලා තමන් තමන් ගැන. ඒකයි කියන්නේ ධර්මයයි මමයි කියන තැන ඉන්න. තව කෙනෙක්ගේ රුකුල අරගෙන අනුන්ගේ කළා ඇත්තට මගේ තත්ත්වය දැන් ඔබට කියන්නේ කොහොමද? මං සෝවාන් වෙලා ඇද්ද? සබුරුදාගාමි වෙලාද? ওই જાතියට එහෙම යන්න එපා. ඒ වගේම අනුන්ගේ ලනු කන්නත් එපා. ලනු දෙන්නත් එපා. ඒක එහෙම ක්‍රමයක් තියෙනවා. මේ ශාසනයේ ශාසන මාධ්‍යයේ බොහෝ ලාභකීති ප්‍රහංසා එන තැනක්. මේව ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන සමහර පිරිස් වලට ওই ලාභ කීර්ති ප්‍රශංසා ඉන්න පටන් ගන්නවා. හැබැයි මේ ශාසනය තුල ක්‍රමයක් තියෙනවා ඒවට කිසි තැනක් දෙන්නේ නැහැ ශාසන මාධ්‍ය යන අය. ඵලලාභීන් හෝ වේවා ආර්ය ගුණ ඇත්තන් ওই ලාභ කීර්ති ප්‍රශංසා තුට්ටුවට ගණන් ගන්නේ නැහැ. නමුත් මේ සාමාන්‍ය ලෝකයාව මහ ලොකුවට ගණන් ගන්නවා. හැබැයි ඒ බඳු අය ඉදිරියේ අර බලාපොරොත්තුෙන් ලාභ කී ප්‍රහංසාවට පහර වැදුනොත් එහෙම රිදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? Taman දෘෂ්ටියකටපත් වෙලා විවේචන කරන්න පටන් ගන්නවා අර ආර්ය උතුමන් හෝ එබඳු පිරිය. ඊට පස්සේ මොකද කරන්නේ? තව කෙනෙකුට ගිහිලා ඔය කාපු ලනුව දෙනවා. හිතවත්කමට මොකද දෙන්නේ? ඇත්ත නින්නම්. ඒක එහෙමනම් ඇත්ත තමයි. tamun අනුමත කරනවා. අනුමත කරගත්තාම මොකද දෙන්නේ? ලනු කෑවා. ලනු දීපුවයි ලනු කාපුවයි අන්තිමට වමාරන්න බැරි වෙනවා. මේ ආර්ය විනී ඊතරම් බලවත්. ශාසනය ඊතර බලවත්. නිසා ශාසනික වින කිසි කෙනෙක් ශාසනික දෙයකින් ලාභකීදී ප්‍රහංසාවේ මත් වෙන්න නම් බලන්න එපා පොඩ්ඩක්වත්. මේකේ තියෙන ධර්මයේ ලබාගෙන ධර්මයට අනුකූලව පැවැත්ම හැද ගහගෙන නිවන් දකින්න මිසක්. ඔයින් එහාට නම් මේ ලැබෙන ලාභකීදී ප්‍රහංසා ශාසනික අභිවෘද්ධිය වේවා කියනවා මිසක්. පුද්ගලික වශයෙන් තුට්ටුවකට ගණන් ගන්න එපා ගත්තොත් වැරේවල දිනවා. මේ යන මාර්ගයේ ඵල ලබා ගැනීමට බාධා වෙනවා. ඵලේ නෙමෙයි ලැබෙන්නේ අපල ඊට පස්සේ. ඒ අපල හොද කරන්න යන්තරත් නැහැ, මන්තරත් නැහැ, බලෙත් නැහැ, මොකුත් නැහැ, බේතුත් නැහැ. ඒ තරම් බලවත් වෙනවා. ඉතින් බොහෝම පරිස්සම් වෙන්න. පරිස්සම් වෙලා හිටන් ධර්මයට විරුද්ධ වෙන්නේ නැතුව ධර්මයේ තුලින් විමුක්තිය ලබා ගන්න කටයුතු කරගන්න. සාසනය විසා ලැබෙන්නා වූ යම්කිසි ලාභ කිසි ප්‍රාන්තා ඒවා ශාසනයට වේවා පුද්ගලිකව මට නොවේවා කියන තැන ඉන්නේ. එහෙම කටයුතු කරගත්තොත් ජයග්‍රහණී රතේ. වරද්දාගත්තොත් ජයග්‍රහණයනට මහා විනාශයක් ඇති වෙයි. පරිසව වෙන්න ඕනේ.